මොකද බුදුරජාන් වහන්සේ එතෙන්දී භික්ෂුන් වහන්සේලාගෙන්ම විමසීමක් කරනවා මේ ඕරම් භාගයේ සංයෝජන ගැන අවබෝධයක් තියනවාද කියලා. ඒ වෙලාවේදී මහා මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ එහෙමයි මම මේවා දන්නවා කියලා පිළිතුරක් සපයනවා. ඉතින් නම් කිරීමක් කරනවා. මෙන්න මේවා තමයි වරම් භාගයේ සංයෝජන කියන්නේ කියලා. කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය කියන කියන මෙන්න මේ පහ වරම් භාගයේ සංයෝජන වශයෙන් තමන් අහලා තියෙනවා කියලා පිළිතුරක් දෙනවා. නමුත් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කවද්ද මම ඔහොම කිව්වේ කියලා. ඉතින් එතනින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් කරගන්නවා මේක නිකම්ම නිකන් නම් කිරීමක් නෙමෙයි. නිකම්ම නිකම් මතු පිට මට්ටමේ කෙලස් පහක් නෙමෙයි මේ. ඊට වඩා ගැඹුරට ගිය ඊට වඩා ගැඹුරකින් සැලකිය යුතු අවධානය යොමු කළ යුතු පැත්තක් මේ ඕරම් භාගයේ සංයෝජන පහ තුල අන්තර්ගත වෙනවා කියන කාරණාව මතු කළා දෙනවා. විශේෂයෙන්ම අර ඉදිරිපත් කරනවා එක්තරා අන්දමකින් අර පුංචි දරුවෙක්ගේ උපමාවක්. පුංචි දරුවෙක් තුල ලකුවට හැදිච්ච මමත්වයක් නැහැ. තාම නිකන් ඉපදිලා මාස ගාණයි. ඉතින් හරි සතුටින් සැහැල්ලුවෙන් ගත කරන ජීවිතයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට එයාට සමහර නමක් පිළිබඳව, කෙනෙක් පිළිබඳව, පුජ්‍යලයක් පිළිබඳව, තැනැත්තෙක් පිළිබඳව ඉතින් එහෙම ලොකු අවබෝධයක් නැති මට්ටමකදී කොහොමද මේ සක්කාය දිට්ඨියක් හිතේ ඇති වෙන්නේ? ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා නමුත් ඒ මොහොත ඒ වෙලාවේදී සක්කාය දිට්ඨියක් නැති වුණාට මොකද? සක්කාය දිට්ඨි අනුසයක් එයාගේ හිතේ läගගෙන තියෙනවා. එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ටික ටික උස්මහත් වෙනකොට වැඩි වියටපත් වෙනකොට මේ පුංචි හිතේ උනත් පොඩ පොඩ මමත්වයක් ලියලන්නේ කෙනෙක් පුජ්‍යල භාවයක් ගොඩනගන්නේ ආත්ම ස්වභාවයක් ගොඩනගන්නේ තේ අන්දමින්ම බුදුරජාන් වහන්සේ අනිකුත් කෙලෙස් ගැනත් විවරණයක් කරනවා. ඒ කියන්නේ විචිකිච්ඡාව පිළිබඳව, සීලබ්බත පරාමාසය පිළිබඳව, කාමච්ඡන්දය පිළිබඳව, ව්‍යාපාදය පිළිබඳව විවරණයක් කරනවා. ඉතින් අපි ඒවා ගැන ටිකක් දුරට දැන් මේ වෙනකොට සාකච්ඡා කළා. අද අපිට යන්න පුළුවන් තුන්වෙනි සංයෝජනයට එහෙමත් නැත්නම් මේ හෝරම් භාගයේ සංයෝජනයට ඒ තමයි සීලබ්බත පරාමාසය. එතකොට මෙන්න මේ සීලබ්බත පරාමාසය කියන්නේ මොකක්ද? ඉතින් එතෙන්දී ඇත්තටම හොඳ විවරණයක් මේ සම්බන්ධයෙන් ලැබෙනවා එක්තරා සූත්‍රයක් තියෙනවා සීලබ්බත සූත්‍රය කියලා අංගුත්තර නිකායේ තික නිපාතේ. ඉතින් එතෙන්දී එක්තරා අන්දමකින් සාකච්ඡාවක් කරනවා බුදුරජාණන් වහන්සේත් ආනන්ද සාමින් වහන්සේත් අතර. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා මෙන්න මේ බඳු ආකාරයකින් සම්බන්නුකෝ ආනන්ද සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උප ဋ ාණසාරං සඵලಂತಿ ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් අහනවා මේ සියලුම ආකාරයේ හැසිරීම් සියලුම ආකාරයේ මෙබඳු අපි කියමු තපස් ව්‍රත එමත් නැත්නම් ඒබඳු ජීවිකා ස්වභාවයන් ජීවිකා වෘත්තීන් එමත් නැත්නම් මේ දහමට යොමු වෙච්ච එමත් නැත්නම් ආධ්‍යාත්මික පැත්තකට යොමු වෙච්ච ඒබඳු ජීවන රටාවන් ඒවා සියල්ලම මේ යහපත පිණිස සිත සලසන අභිවෘද්ධිය පිණිස හේතු වෙනවද කියන ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා නක්වේවත්ත බන්තේ ඒකංසේනාති. ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා එහෙම කියන්න බෑ ස්වාමීනි. මේකට ඒකාන්ත කළා පිළිතුරක් දෙන්න බෑ. ඒ කියන්නේ ඔව් නෑ කියලා එහෙම පිළිතුරක් දෙන්න බෑ. කියලා දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අඩමාන උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන් මේ සියල්ලම සියලුම මේ බඳු ලබ්ධීන් එහෙමත් නැත්නම් මේ බඳු සීල වෘතයන් ඒකාන්ත වශයෙන්ම යහපත පිණිස හොඳ පිණිස සිත සාන්තිය සැලසීම පිණිස හේතු වෙනවා කියලා ඕ නෑ කියන පිළිතුරක් දෙන්න බෑ කියලා ආනන්ද සාමහසේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තේනං තේ හේනාන ආනන්ද විභජස්සූති. එhmenan ආනන්ද මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. බෙදලා පෙන්වන්න. කියලා දැන් ආනන්ද සායනාසයටම ආරාධනා කරනවා. ඒතර ආනන්ද සායනාසය දෙන පිළිතුරේ තමයි ඇත්තටම අපිට අද මේ කතා කරන සංයෝජනයේට සෑහෙන වටපිටාවක් සැකසෙන්නේ. ආනන්ද සායනාසයේ උත්තරයක් වශයෙන් කියනවා යං හිස්ස බන්තේ සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උප ဋ ාණ සාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඒව රූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානසාරං අපලං. ඒ කියන්නේ යම් හෝ සීල වෘතයක් සමාදන් වෙලා ඒ අනුව කටයුතු කරද්දී යම් හෝ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා ඒ අනුව කටයුතු කරද්දී හිත ඇතුළේ සිද්ධ වෙලා තියෙන්නේ අකුසල් වැඩිවීමක් කුසල් අඩුවීමක් නම් අන්න ඒ බඳු සීල වෘතයක් සඵල සීල වෘතයක් වෙන්නේ නැහැ යහපත මිනිස සලසන සීලම් වෘතයක් වෙන්නේ නැහැ ඊළඟට ඒකේ අනිත් පැත්ත දේශනා කරනවා යංචකෝ අස්ස භන්තේ සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උප ဋ ාණ සාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ ඒව රූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උප ဋ ාණ සාරං සඵලಂತಿ අනිත් පැත්තට ආනන්ද සයන්නාසේ කියනවා යම් හිසි සීල වෘතයක් ජීවන රටාවක් ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් අනුගමනය කරනවා ඒ ප්‍රතිපදාව හරහා ඒ සීල වෘතය හරහා ඒ සමාදානය හරහා තමන්ගේ හිතේ එක්තරාන්දමකින් කුසල ධර්මයන්ගේ අභිවර්ධනයක් වෙලා තියෙනවා වැඩිවීමක් වෙලා තියෙනවා උන්නතියක් වෙලා තියෙනවා ඒ වගේමයි හිතේ අකුසල ධර්මයන්ගේ අඩුවීමක් පසුබෑමක් දුර්වල වීමක් ඡය වීමක් වෙලා තියෙනවා එහෙමනම් අන්න ඒ බඳු සීල වෘතය ඒ සමාදානය සීල සමාදානය සඵලයි වැදගත් සාර්ථකයි අර්ථ සම්පන්නයි කියලා ආනන්ද සාමණේරයන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට එහෙම දේශනා කළා ආනන්ද සාමණේරයන්සේ එතනින් ඉවත් වෙලා ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා අනිකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක කියමින් මේ ආනන්ද ඊටාම ප්‍රඥාවන්ත තැනැත්තෙක් මේක මේ විදිහටම දරා ගන්න කියලා. ඒ කියන්නේ අපි සීල වෘත සමාදන් වෙලා විවිධාකාර සිල් සමාදන් වෙලා ඒක අනුගමනය කරද්දී රකිද්දී ඒ අනුව කටයුතු කරද්දී දැන් අපිට බලන්න වෙනවා මේ සීල සමාදානයේ හරහා මගේ හිතේ එක්තරා අන්දමකින් කුසල් වල වැඩිවීමක් අකුසල් වල අඩුවීමක් වෙනවද? එහෙම නැත්නම් මේ හිතේ අකුසල් වැඩිවීමක් කුසල් අඩුවීමක් වෙනවද? අන්න ඒ අනුව තමයි ඒ කාරණාව අනුව තමයි අපි මේ අනුගමනය කරන ප්‍රතිපදාව, අපි මේ අනුගමනය කරන සීලය, වෘතය, කුමක් හෝ සමාදානය යහපත්ද අයහපත්ද සාර්ථකද අසාර්ථකද කියන කාරණාව තීරණය වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට බෞද්ධය වශයෙන් අපි සිල් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සීල සමාදානය කරනවා. විශේෂයෙන්ම පොයට සිල් ගන්නවා. ඉතින් ওই විදිහට අපිත් මේ සීල සමාදානයක් කරනවා. ඉතින් ඊළඟට ගිහි පින්වතුන් වශයෙන් පංචශීලය සමාදන් වෙනවා. ඒක දිවිහිමියෙන් රකින්න උත්සාහන්ත වෙනවා. ඊළඟට තව එහා ගිහිල්ලා අට අට සීලය රකින්න උත්සාහන්ත වෙනවා විශේෂයෙන්ම පොහොය දිනවලදී. ඒ වගේමයි පැවිද්දටපත් වුණාට පස්සේ සාමණේර දස සීලයක් එමත් නැත්නම් උපසම්පදා සීලයක් රකින්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ තැන්වලදී ඇතැම් විට අපි මේ රකින්න සීලය සම්බන්ධයෙන් හිතේ විවිධ සැක සංකා මතුවෙන්න පුළුවන්. මේ නිවරදිවද මේක රකින්නේ කියලා හිතේ දෙගිඩියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා නොසලකා හැරලා සීලයෙන් මට ඒ තරම් වැඩක් නැහැ කියලා මේවා ඉවත දාලා ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක තදින් අල්ලගෙන මේවා හා සම්බන්ධයෙන් ඊටාම තියුණු අන්දමේ අවධානයක් යොමු කරමින් එහෙම ඉන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි අතර එක එක අන්දමින් එක එක මට්ටම් වලින් මේ විදිහට අපි මේ රකින්න සීලය බෞද්ධයන් වශයෙන් උනත් රකින්න සීලය ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. එකම කෙනෙක්ගේ හිතේ උනත් එක එක ජීවිත වකවානුවලදී එක එක මට්ටම් වලින් මේ කටයුත්ත සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් යම්සි තැනැත්තෙක් ගිහි භාවය අත්හැරලා දාලා පැවිදුණාට පස්සේ උපසම්පදා සීලයක් එහෙම ආරක්ෂා කරන්න පටන් ගත්තොත් සෑහෙන දොරට සැකසංකා පහළ වෙන්න පුළුවන්. මොකද මේකේ සෑහෙන ගරු භාවනීය බවක් තියෙනවා. ටිකක් සංකීර්ණ ගතියක් තියෙනවා. ශික්ෂාපද රාශියක් තියෙනවා. ඉතින් එතකොට මගේ අතින් කුමක් හෝ ශික්ෂාපදයක් අඩුනාදෝ මේක නිවරදිව මම රැක්කාද කියලා හිතේ යම් අවිතයක් සැකයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි අපි ඒවා සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව කිසිම සිහියක් පවත්වන්නේ නැතුව කටයුතු කරොත් ඒ නිසාත් හිතේ විපිරිසල බවක් ඇති වෙනවා. Tamanට Taman චෝදනා කරන්න පටන් ගන්නවා. මම මේ තරම්ම සිල්වතෙක් නෙමෙයි. අතන මගේ අතින් වැරද්දක් වුණා. මෙතන මගේ අතින් වැරද්දක් වුණා. මේ නිසා අන්න වෙනත් තැනත් එක්ක අපහසුතාවයට ලක් වුණා. මේ මේ තැන්වල සීලේ අඩුපාඩුකම් සිද්ධ වුණා කියලා තමන්ගෙම හිත තමන්ට චෝදනා කරන ගතියකුත් එන්න පුළුවන්. ඒ නිසා අපි මේ යහපත පිණිස සමාදන් වෙච්ච සීලය නිසා ඇතැම් විට හිතේ කුකුස් පහළ වෙන්න පුළුවන්, සැක පහළ වෙන්න පුළුවන්, හිතේ විපිලිසර භාවයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් අපිට තාම මේ සීලය හොඳට පදන් වෙලා නැහැ. තාම අපි මේ සීලයට අලුත් ඒ වගේමයි තාම මේ නීති පද්ධතිය ගැන හොඳ අවබෝධයක් නැහැ. ඒකට අනුගත වීමේ හැකියාවක් තාම අපිට ලැබිලා නැහැ. හරියට යම්කිසි අලුතෙන් තැනකට ගියාම අලුතෙන් රටකට ගියාම ඒ රටේ ඒ ප්‍රදේශයේ වෙනස් නීති පද්ධතියක් තියෙනවා. හැබැයි අපි ආවේ සම්පූර්ණයෙන් වෙනත් වෙනස් පරිසරයක ඉඳලා. ඉතින් එතකොට එකපාරටම මේ නීති පද්ධතියට අනුගත වෙන්න අමාරුයි. තාම අපිට තේරෙන්නේ නැහැ කොයි විදිහටද වාහනේ පදවන්නේ, කොයි පැත්තෙන්ද වාහනේ පදවන්නේ කියලා සමහර ලාවට පැටලෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ වම් පැත්තෙන් වාහන පදවනවා. තවත් වෙන රටකට ගත්තොත් ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒක දකුණු පැත්තෙන් වාහන පදවනවා. ඉතින් එතකොට මේක ඔක්කොම නිකන් අර මාරු වෙලා තියෙනවා. ඒ පද්ධතියට අනුගත වෙන්න අපිට කාලයක් යනවා. ඉතින් ඒ වගේ මවිතයක්, හිතේ සැකයක්, දෙගිඩියාවක් එතෙන්දී පවා පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපි අලුත් දෙයක් කරනකොට අලුතෙන් නීති පද්ධතියට අනුකද වෙනකොට තාමත් ඉතින් ඒකට හුරු වෙන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා සැක පහළ වෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි අපිට ඒ රාමුව සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඒක බිඳහැරලා දාලා නොසලකා හැරලා කටයුතු කරන්නත් බෑ. මොකද අපි මේ තනියෙන් ඉන්න අවස්ථාවක් නෙමෙයි පිරිසක් එක්ක ඉන්න අවස්ථාවක්. ඉතින් එතකොට සමාජයක වශයෙන් අපිට යහපත් මිනිස්සෙක් විදිහට ඉන්න නම් මේ නීති පද්ධතියක් අවශ්‍යත් වෙනවා. ඒකෙමත් උස්මහත් වීමක් නැත්නම් ඒකෙම වර්ධනයක් විදිහට ආධ්‍යාත්මික ගමනට රුකුලක් වෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ සීලයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක සමාදන් වෙනකොටත් ඒක පාටම අපිට ටිකක් අමාරුයි. මොකද මේ හිතේ নানা ප්‍රකාර කෙලෙස් පහළ වෙනවා. ඒ කෙලෙස් වලට ඍසිසේ හැසිරෙන්න විදිහක් නැහැ අර සීලය නිසා. ඒ කුළුමී හරකට එහෙට මෙහෙට දුවා ගන්න විදිහක් නැහැ මොකද මේ සීලයෙන් බැඳලා තියෙන්නේ. ඒ රාමුව තුල විතරයි දඟලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් හිරවීමක් එක්තරා අන්දමකින් ගැට ගැසීමක් යම් තරඟ කොටු වීමක් වගේ හැඟීමක් සීලයක් ආරක්ෂා කරන්න ගියාම කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒක හැබැයි කාලයක් යනකොට පොඩ පොඩ එයාට පුළුවන් වෙනවා. සීලයට අනුගත වෙන්න පුළුවන් වෙනවා. සීල ශික්ෂා පද සම්බන්ධයෙන් අවබෝධය වැඩි වෙනවා. එතකොට ඒ හික්මීම පොඩ පොඩ එයාගේ හිතේ ඇති වෙන්න ඇති වෙන්න දැන් සීලය එච්චරම බලක් නැහැ. මොකද ඒ හික්මෙච්ච ගතිය හිතේ ඇති වෙලා තියෙනවා. මේ සීලය හරහා කය වචනය ඉක්මවා ගැනීම හරහාම ටිකක් හිතෙත් යම්කිසි හික්මීමක් ඇතිලා තියෙනවා. ඒ රාමුවක ගත කිරීමේ හැකියාවක් විනීත භාවයක් හිත තුළ ගොඩනැගිලා තියෙනවා. හැබැයි දැන් එහෙම යන වෙනුවට ඇතම් කෙනෙක් මේක තදින්ම අරගන්නවා මේක ග්‍රහණය කරගන්නවා ඒක ගැනම විවිධාකාර සැක පහල කරගන්නවා සමහරට නිවැරදිව සීලය ආරක්ෂා කරමින්ම හිතේ යම්කිසි ග්‍රහණයක් එක්තරා අන්දමකින් ඒක තදට ගැනීමක් ඒ ගැනම කල්පනා කිරීමක් පුංචි වැරද්දක් වුණත් ඒ ගැන දවස් ගණන් කල්පනා කර කර පසුතැවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ ඇත්තටම නීවරණ වලට ආරාධනා කිරීමක්. එක පැත්තකින් විචිකිච්ඡා නීවරණයට අපි ආරාධනා කරනවා තවත් පැත්තකින් කුක්කුච්ච නීවරණයට අපි ආරාධනා කරනවා. උද්දච්ච කුක්කුච්චේකුත් දැන් හිතේ වැඩෙනවා. මොකද හැම තිස්සම හිත විසිරීලා හැම තිස්සම පසුතැවෙනවා වෙච්ච වැරදි ගැන තමාට නොවෙච්ච වැරදි ගැනත් පසුතැවෙනවා. ඉතින් ඔන්න ඔයගේ தත්වයක් තුළ මේ අපි මේ අනුගමනය කරන සීලය වුණත් ඕන්නම් කෙනෙකුට ග්‍රහණය කරගන්න ඒ නිසාම පසුතැවෙන්න ඒ නිසාම හිතේ විපිරිසර භාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කොහොමද මේකේ යම් මධ්‍යස්ථතාවයක් එහෙමත් නැත්නම් මදහත් බවක් නිවරදිව සීලය බරක් කරගන්න තුව ආරක්ෂා කිරීමක් ඉගෙන ගන්න. ඉතින් ඒකට එකwidehatකින් කියන්න පුළුවන් ඒක නිකම්ම නිකන් ඇති වෙන හැකියාවකුත් නෙමෙයි ඒක ටිකක් භවනාවකුත් එක්ක අපි ඇති කර ගත යුතු මට්ටමක් කියලා කියන්න පුළුවන්. නැත්නම් හැමදාම තින් සැක සහිතව තමයි ඉන්න වෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ තාමත් ඒක පැත්තකින් තියලා ඒකින්ම අනුගත වෙන්න අපිට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හොරකම් කරන්නේ නැහැ කියලා දැන් පොරොන්දු වෙලා තියෙනවා. නමුත් සුළු හෝ අත්තරද්දකින් විශ්වාසයෙන් යමක් ගත්තාම සමාහටම සැක හිතෙන්න පුළුවන්. නමුත් මේ විශ්වාසයෙන් ගැනීම කියන එක හොරකමක් නෙමෙයි කියන එක ඒකට සමාලාවට අපිට තේරලා නැහැ. අපි ඒ තරම් අවබෝධයක් තිබිලා නැහැ. ඒ වගේ තැන්වලදී ඔන්න සැක පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න සමාව ගන්න යනවා. ඒ වගේ ටිකක් මේක පටලවා ගැනීම වෙන්න පුළුවන්. මොකද බරට අරගෙන, සැරට අරගෙන. ඒතකොට අපි කොහොමද මේකේ මැදක් හොයාගන්නේ? ඒකට ඇත්තටම විශේෂයෙන්ම භාවනාවක් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හිතට යම් පුහුණුවක් ලබා දෙන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ආනාපාන සතියක් වඩනකොට මුලදී ආශ්වාසය ප්‍රශ්වාසය දිහාවත් අපිට බලන්න හරියට තේරෙන්නේ නැහැ. අපි එක්ක හයියෙන් හුස්ම ගන්නවා, හිමින් හුස්ම ගන්න යනවා, හුස්ම පාලනය කරන්න යනවා, දිගට හුස්ම ගන්න යනවා. ඉතින් එක එක විදිහට අපි මේ ක්‍රියාව පටලව ගන්නවා. මේ මෙතෙක් කාර්යයක් හුස්ම ගනිද්දී කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඒක කය විසින් හරි සැහැල්ලුවෙන් කරගත්තා. හැබැයි දැන් මේ අපි සතියෙන් හුස්ම දිහා බලන්න ගියාට පස්සේ අපි ඒකත් පටලව ගන්නවා. ඉතින් කාලයක් යනවා කෙනෙකුට තේරුම් ගන්න. ඉතින් මෙහෙම දඟලන්න දෙයක් නෑ මෙතන. මේ කයට හුස්ම ගැනීමේ කටයුත්ත බාර දීලා මට ඒ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. මම ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒතර මට කරන්න කියලා ලොකු දෙයක් නැහැ. සිහිය පවත්වන්නයි තියෙන්නේ මේ හැම හුස්ම රැල්ලක් ගානෙම. මම මේක වෙනස් කරන්න, ඒකට අතපොවන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. අඩියක් පස්සට අරගෙන අනුන් හුස්ම ගන්න දිහා බලනවා වගේ බලා ගන්නයි තියෙන්නේ. කියලා ඔන්න මදහත් භාවය. අපි මේ සංසිද්ධියෙන් බැහැර වෙලා ඒ අත්දැකීම වෙනත් පුද්ගලයෙක් වගේ නිකන් අත්දැක ගන්න ආකාරය. ගැන පුදුම පුහුණුවක් අපිට ලබා ගන්න අවශ්‍යයි. ප්‍රායෝගිකව මේ අපේ හිතේ මදහත් බව ගොඩනගන්න නම්. එතකොට තමයි අපිට තේරෙනවා මෙහෙමත් කරන්න පුළුවන්. අර තරම් දඟලන දෙයක් නැහැ. කය කොහොමත් සැහැල්ලුවෙන් හුස්ම ගන්නවා. ඒක ගැන මොකක්වත් හිතේ සැකයක්, මවිතයක්, කනස්සල්ලක් ඇති කරගන්න නැතුව එයාට ඒ වැඩේ කරගන්න දීලා මට තියෙන්නේ පැත්තකට වෙලා වෙන තැනකට හිත යන්නත් නොදී මේ අරමුණේම සැහැල්ලුවෙන් හිත තියන්නයි තියෙන්නේ. කියලා එහෙනම් මේ යෝගාචරය ලබා ගන්නවා එක්තරාන්දමක පුහුණුවක්. ඉතින් පුහුණුව දිගටම ඇත්තට මේ සතිපට්ඨානයක් පුරා විහිද යනවා. එයා පිම්බීමක් හැකිලීමක් වගේ භාවනාවක් කරන්න ගියත් ඒ රටාවමයි තියෙන්නේ. සක්මනක් කරන්න ගියත් ඒ රටාවමයි තියෙන්නේ. කයට නිදැල්ලේ එයාට පහසු වේගයෙන් ඇවිදින්න දීලා තමයි අපි සක්මන කරන්නේ. ඉතින් එතකොට මේක මේ භාවනාවක් කරනවා කියලා නිකන් බරට ගැනීමක්වත් නැහැ. සැහැල්ලුවෙන් මේ කය හිට මෙහෙට යනවා. හැබැයි යෝගාවචරය හරි සැහැල්ලුවෙන් ඒ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ දැනුවත් වෙනවා. ඉතින් ඔන්න රටාව හැදෙන්න කාලයක් යනවා. මේ මධ්‍යස්ථ මධ්‍යස්ථතාවය හැදෙන්න කාලයක් යනවා. අපි මේ සංසිද්ධියකින් බැහැර වෙලා සංසිද්ධිය දිහා බලන්න ඒක ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ රටාවක් තමයි පොඩ පොඩ අපිව ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ තමයි තවදුරටත් අපි කියමු භාවනාවක් විශේෂයෙන් විපස්සනාවක් වඩනකොට එතෙන්දිත් ඒ අරමුණු වලට නිසිසේ රැසිරෙන්න දීලා ඒවට කිසිම පාලනයක් කරන්න යන්නේ නැතුව සියල්ල බාරගත්ත මනසකින් හැබැයි ඒගොල්ලන්ගේ හැසිරෙන රටාව හැසිරෙන ආකාරය හොඳින් විමසා බලමින් කටයුතු කිරීම තුළ ඒක නිරීක්ෂණය කිරීම තුළ තමයි විපස්සනා නුවණක් වැඩෙන්නේ. ඉතින් මේ නුවණ වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේක අතහැරීමක්, එපා වීමක්, ඉන් ඉවත් වීමක්, සියල්ලෙන් නිදහසක් යෝගාචර මුක්තිය දින ලැබෙන්නේ. ඉතින් එතකොට අන්න තවත් එයාට අවස්ථාවක් ලැබෙනවා මේ විවිධාකාර සංස්කාරයන් තියෙද්දි ඒවා දඟලද්දි ඒවා වෙනස් වෙද්දි ඒවා ඇති වෙද්දි නැති වෙද්දි ඒවෙන් බැහැර වෙලා ඒවෙන් ඉවත් වෙලා නිදහසක් භුක්ති විඳින්න. සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් හිත තුළ පහළ කර ගන්න අන්න යෝගාචරයට අවස්ථාවක් සැලසෙනවා. ඔන්න ඔය වගේ මට්ටමට එනකොට කියන්න පුළුවන් දැන් සීලය සම්බන්ධයෙන් උත් එයාගේ හිතේ සැකයක් නැහැ. සීලය සම්බන්ධයෙන් උත් එයා දන්නවා කොහොමද මේ සීලය ආරක්ෂා කරන්නේ ඒක ගැන බරක් ඇත්තෙත් නැහැ. සීලේ කැඩීමක් ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට තමයි අන්න යෝගාවචරයේ ඒ ආධ්‍යාත්මික ගමනක් භාවනාවකුත් එක්ක සමාන්තරව අරගෙන යන්න යන්න ඒක අතකින් ඒ තුලින් ඒ ගොඩනගෙන ප්‍රඥාව තුලින් සීලයට අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. ඒ නිසා සීලයයි ප්‍රඥාවයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ සෝනදන්න සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ওই කාරණාව විශේෂයෙන්ම මතු කරනවා. ප්‍රඥාවන්තයෙකුටමයි සීලය තියෙන්නේ. සීලවන්තයෙකුටමයි ප්‍රඥාවක් තියෙන්නේ. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන ස්වභාවයක්, යැපෙන ස්වභාවයක්, එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර ප්‍රඥාවන්ත පරිසරයක තමයි නිවර්ද සීලයක් ආරක්ෂා වෙන්නේ. නිවර්ද අන්දමකින් ආරක්ෂා වෙන්නේ. නිවර්ද සීල රැකෙන පරිසරයක තමයි ප්‍රඥාවක් පිහිටන්නේ. ඒ නිසා මේ සීලයයි ප්‍රඥාවයි අත්වල බැඳගෙන යනවා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. ඉතින් ඒ නිසා නුවණ වැඩෙන්න අවශ්‍යයි විපස්සනාව දියුණු වෙන්න අවශ්‍යයි මේ සීලබ්බත පරාමාසය දුරු වෙන්න. සීලය වෘතය ඒ රකින විවිධ ප්‍රතිපදාවන් දැඩි ග්‍රහණයකට ලක් කරගන්න නැතිව ඒක බොහොම සුවසේ රැකෙන්න ඉතින් සෑහෙන නුවණකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආනන්ද සාමණේරහන්සේ කියන මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ අපි ආරක්ෂා කරන සීලය යම් හෝ වෘතය යම් සමාදානය යම් නීති පද්ධතිය අපේ හිතේ ගුණයක්, සුවයක්, සහනයක්, අවික්ෂිප්ත බවක් එහෙමත් නැත්නම් හිතට යම්කිසි සිසිල් බවක් ඇති කරනවා නම් ඉතින් ඒ කියන්නේ හරහා යම්කිසි කෙලෙස් අඩුවීමක් නැත්නම් අකුසල් අඩුවීමක් දුරවීමක් දුර්වල වීමක් වෙලා තියෙනවා වෙනවා ඒ වගේම ඒ වෙනුවට කුසල් වර්ධනයක් සතුටේ වර්ධනයක්, සහනයේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සීල වෘත සම්බන්ධයෙන් මේ ආනන්දසන්නස කියන කාරණාව තාම වැදගත් වෙනවා. ඒතර අපිට එක පාටම බැරි වෙයි මේකේ මැද අල්ලගන්න. සමහර විට අපි ඕන්ට වඩා අතරින්න ගිහිල්ලා නැත්නම් ඕන්ට වඩා සැහැල්ලුවෙන් අල්ලන්න ගිහිල්ලා සිල්පද බිඳෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ආයේ මැද්දට එන්න ඕනේ. ආයේ පොඩ්ඩක් පටිතද කරගන්න ඕනේ. පොඩ්ඩක් තව සීලය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඔයාලට ඕන්ට වඩා අල්ලන්න ගිහිල්ලා ඔන්න ආයේ හිතේ සැක පහළ වෙනවා. හිත කරදර වෙනවා, හිත බර වෙනවා, හිර වෙනවා, කල්පනා කරනවා, ප්‍රපංච වැඩි වෙනවා. ඒ කියන්නේ ඕන්ට වඩා අල්ලලා වැඩි. ඒතර මේ දෙක අතර එක්තරාන්දමකින් කාලයක් දෝලණය වීමක් අපේ හිත සිද්ධ වේවි. ඒ නිසා බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා මේ සීලය දක්ෂව රකීමක් ගැන. ආනන්ද සායනාංශ එක්තරා අවස්ථාවකදී විමසීමක් කරාම මොකද්ද මේ දක්ෂව ආරක්ෂා කරන සීලයක ප්‍රතිඵලය ආනිසංසය. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිවරදිව ආරක්ෂා කරන දක්ෂව රකින්න සීලයක ප්‍රධාන ආනිසංසය වශයෙන් අවිප්පටිසාරය. අවිප්පටිසාරත්ථානන්ද අවිප්පටිසාරත්ථානි ආනන්ද කුසලානි සීලානි. එන්න මේ අවිප්පටිසාරය කියන අර්ථය පිණිසයි ඵලය පිණිසයි ප්‍රතිඵලය පිණිසයි මේ නිවරදි සීලය අවිපටිසාරය කියලා කියන්නේ හිතේ කිසිම වික්ෂිප්ත බවක් නැහැ. තමන්ට තමන් චෝදනා කරන ගතියක් නැහැ. ඒ වෙනුවට තමන් ගැන හරි ප්‍රසාදජනක හැඟීමක් පහළලා තියෙනවා. කලින් හිටිය තැනැත්තට වඩා දැන් සිසිල් වෙච්ච මිනිස්සෙක්. කලින් හිටිය තැනැත්තට වඩා හික්මිච්ච මිනිස්සෙක්. තමන්ටත් අනුන්ටත් කිසිම අයහපතක් කරන්නේ නැති දෙපාර්ශවයටම යහපත සලසන මිනිසෙක් බවට මේ සීලය හරහා තමන් තමන් තුල පරිවර්තනයක් කළා තියෙනවා හික්මීමක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒක සතුටක්. මේ අමාරුවෙන් වෙච්ච හික්මීමක් මුලදී තිබුණේ. නමුත් දැන් අමාරුවක් නැති තත්වයක්. හික්මිලා හැබැයි ඉන්නේ. ඒ හික්මීම යාගේ ජීවිතේට නිකන් කාවැදිලා. ඇඟේම තියෙනවා දැන්. අමුතුවෙන් හික්මෙන්න දෙයක්වත් නැහැ. ඒ ගැන බරක් කරගන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒක නිකන් මේ දඬු අඬුවකට අහුවෙමුකුත් පේන්නේ නැහැ. සැහැල්ලුවෙන් ඉන්නවා. සීලයත් රැකෙනවා සැහැල්ලුවෙනුත් ඉන්නවා සතුටිනුත් ඉන්නවා ඒ නිසා එබඳු මේ මධ්‍යස්ත නිවරදී දක්ෂ සීලයක ප්‍රතිඵලයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය අවිප්පටිසාරය. ඒ කියන්නේ හිතේ දැන් කිසිම විපිලිසර බවක් නැහැ. දෙගිඩියාවක් නැහැ. සීලය ගැන කිසි සැකයක් නැහැ. සීල බිඳීමක් ඇත්තෙත් නැහැ. ඒ බඳු දක්ෂ වෙච්ච, හොඳ මැදහත් වෙච්ච, තුලනාත්මකව හොඳට මැද ඉන්න ගතියක් යෝගාවචරයෙන්ගේ හිතේ ඇති වෙන ඉතින් කාලයක් යාවේ. ඉතින් ඒක දහමේ පෙන්වන්නේ. ඉතින් ඒක සෝතාපන්න ඵලයකට පත්වීමෙන් තමයි මේකේ නිවරදිවම මේ පරාමර්ශණය දුර වෙලා යන්නේ. සීලය හා ඒ ආධ්‍යාත්මික වෘත හා සම්බන්ධයෙන් යම් ප්‍රතිපදා සම්බන්ධයෙන් අපේ හිතවල තියෙන පරාමර්ශණයක්, දැඩිව ගැනීමක්, ඕන්ට වඩා තදින් ගැනීමක්, ඒ දැඩි ග්‍රහණය ඉවත් වෙන්නේ සෝතාපන්න මට්ටමටපත් වුනහම කියන එක තමයි විස්තර වෙනවා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ මේ මහා මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී සීලබ්බත පරාමාස පරියුට්ඨිතේන චේතසා විහෙරති සීලබ්බත පරාමාස පරේතේ. ඒ කියන්නේ යම්ස කෙනෙක් ඒ සීල වෘත පරාමර්ශණයෙන් ජීවත් වුණොත් දැඩිව ග්‍රහණයකින් ජීවත් වුණොත් ඒ පරාමර්ශණය අනුව ගිය හිතින්ම වාසය කළොත් ඒ වගේමයි uppannasacca uppannassaච සීලබ්බත පරාමාසස්ස nissaraṇaṃ යථාභූතං නප්පජානාති. ඒ යම් හෝ ග්‍රහණයක් වෙච්ච අවස්ථාවකදී දැඩිව ගැනීමක් සිද්ධ වුණ වෙලාවකදී ඒකෙන් හිත මුදවා ගැනීමේ උපක්‍රමයක් ගැනවත් එයා දන්නේ නැත්නම් තස්සසෝ සීලබ්බත පරාමාසෝ ථාමගතෝ අපපටි විනීතෝ ඕරම් භාග්‍යං සංයෝජනං. එතකොට වෙන්නේ ඒක නිකන් මුල් බැහැ ගන්නවා, අටුවම් බැහැ ගන්නවා, තව තව තද වෙනවා, තව තව ඒක අනුසයක් බවට පත් වෙනවා. දැන් එතකොට ඒක නිකන් දෘෂ්ටිගත වීමක් දක්වා වුණත් යන්න පුළුවන්. ඒ විදිහටම ජීවිත පරිත්‍යාගයෙන් එයා ඒක කරන්න යනවා. හැබැයි වැරදි. වැරදි දෙයක් අල්ලලා තියෙනවා. තදින් අල්ලලා තියෙනවා. දැඩි ග්‍රහණයකින් කළා තියෙන්නේ. ඉතින් එතකොට එතන තියෙන්න පුළුවන් එක්තරා අන්දමක වෙහෙසක්. හිතත් ඒ නිසා වික්ෂිප්ත වෙනවා. හිතත් එහාට මෙහාට යනවා. කිසි සතුටක්, සැහැල්ලුවක් හිතේ නැහැ. හැමතිස්සෙම Tamanට Taman දෙස් දෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ බඳු தත්වයකින් හිත මුදවලා සැහැල්ලුවකට ගන්න ඉතින් කාලයක් යාවි අපි විස්තර කරා වගේ. ඊට පස්සේ මේ සූත්‍රයේම දැන් බුදුරජාන් වහන්සේ අනිකුත් ඕරම් භාගයේ සංයෝජන ගැනත් ටික ටික විස්තර කරලා දෙනවා. ඊට පස්සේ එනවා තවත් සංයෝජනයක්. ඒ තමයි කාමරාග සංයෝජනය. නැත්නම් අපි කියමු කාමච්ඡන්දේ. කාමරාග පරියුට්ඨිතේන චේතසා විහෙරති කාමරාග පරේතේන uppannassaca කාමරාගස nissaranaṃ යථා භූතං නප්පජානාති. තස්සසෝ කාමරාගෝ තාමගතෝ අපට විනීතෝ ඕරම් භාගයන් සංයෝජනා. එතකොට මේ කාමරාගය කියන සංයෝජනේ හිතේ හටගත්තොත් ඕරම් භාගයේ සංයෝජනේ හිතේ හටගත්තොත් කර ඇතම් කෙනෙක් ඒක දන්නේ නැහැ ඉවත් කරගන්න ආකාරය. හිතේ රාගයක් පහළ වුණා, කාමච්ඡන්දයක් පහළ වුණා. ඒක දැන් හිත දවනවා. හැබැයි ඒකෙන් මුදවා ගන්න හිත හිත ඒකෙන් නිදහස් කරගන්න දන්නේ නැහැ. නිදහස් කළා කොහෙද තියන්නේ කියලා හැඟීමක් නැහැ. එතකොට එයා කරන්නේ ඉතින් ඒකට පාවලා දෙනවා. හිත පාවලා දෙනවා. දැන් තව තව රාගසිතීලි වර්ධනය වෙනවා. තව තව රාග නිශ්චිත නිමිති හිතේ පහළ වෙනවා. අන්තිමට ඉතින් හිත සම්පූර්ණයෙන්ම රාගයෙන් වහයලා ගන්නවා. අන්තිමට ඉතින් එක්කෝ කාම මිත්‍යාචාරයකේ දෙනවා. එමත් නැත්නම් Brahmacharya කඩා ගන්නවා. ඒ වගේ සම්පූර්ණයෙන්ම සිල් බිඳන මට්ටමකට උනත් වීතික්‍රමන මට්ටමකට උනත් යන්න පුළුවන්. මොකද මේ හටගත්ත රාගය, හටගත්ත කාමය, කාම ආසාව. ඉතින් ඉවත් කිරීමක් පිළිබඳව අවබෝධයක් නැහැ. එක්කෝ ඒක උමනාවක් ඇත්තෙත් නැහැ. ඒකෙන් ලැබෙන ආස්වාදයට යට වුණා. ඒ ආස්වාදනීය පක්ෂය තුලම ඉස්සරහට ගිහිල්ලා අන්තිමට විතික්‍රමණයක් දක්වා ඉදිරියට ගියා. එතන තියෙන එක්තරා අන්දමකින් මේ රාගයට, ඒ ලෝභයට, ඒ තණ්හාවට යටපත් වීමක්, වහල් වීමක්. ඉතින් උඟක් වෙලාට ඔය දේ වෙන්න පුළුවන්. මොකද අපි තාම හික්මිලා නැත්තම් භාවනාවක් වඩලා හිත සම්බන්ධයෙන් අවබෝධයක් අපිට නැත්තම් ඒ පහළ වෙන රාගයට අපි අපේ හිත ඔහේ වහල් කරලා දාලා පාවලා දීලා ඊට පස්සේ ඉතින් රාගයෙන් බැටකන තත්වයකට කාම මිත්‍යාචාරයකට හෝ කාම සේවනයකට හෝ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ හිතේ හටගන්න මේ රාගය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේකට හේතුව? කොහොමද මේ පහළ වෙන රාගසිතක් මේක වැඩෙන්නේ? එහෙමත් නැත්නම් නූපන්න රාගයක් උපදින්නේ කොහොමද? කියන එක ගැන ඇතම් තැන්වලදී දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කාය සූත්‍රයේ බොජ්ජංග සංයුත්තේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෝච භික්ඛවේ ආහාරෝ අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස උපාදාය. උප්පන්නස්ස වා කාමච්ඡන්දස බිහියෝ භාවාය වේපුල්ලාය. මහන්නේ කුමක්ද ආහාරය? කුමක්ද හේතුව? කුමක්ද අනුග්‍රහය මේ නූපන් කාමච්ඡන්දේ උපදින්න? උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු වෙන්න තව තව වඩා වර්ධනය වෙන මොකද්ද හේතුව? මොනවාද එයාට දෙන ලැබෙන ආහාර? අත්තිබික්කවේ සුබ නිමිත්තක්. මහන්නේ මෙන්න මේ සුබ නිමිති තියෙනවා. හොඳයි කියලා සලකන නිමිති තියෙනවා. හිත සතුටටපත් වෙන යම් යම් නිමිති තියෙනවා. තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ. අයමාහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය. උපන්නස්සවා කාමච්ඡන්දස්ස බිහියෝ භවාය වේපුල්ලාය. ඒ වැරදි නිමිති ඒ කාම සිතුවින් ඒ කාම නිමිති හිතට අරගෙන ඒ ගැන අමනසිකාරයක් හිතේ තියෙනවා. අයෝනිසෝ අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒ ගැන දකින්නේ මතු පිටින්. ඒකේ යට බලන්නේ නැහැ. ඒකේ ඇතුළතන්තේ බලන්නේ නැහැ. ඒකේ ලස්සන, ඒකේ සුබ, ඒකේ හොඳ විතරක් බලනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු තරුණ තරුණයෙකුට තරුණියකගේ රූපයක් දැකුණා. මේ ඇහැ ගැටුණා. දැක්කේ හොඳට ඇඳලා තියෙනවා, ලස්සනයි, කොණ්ඩේ පීරලා තියෙනවා, ඒ මොනවා මොනවා හරි අංගපසංග බැලුවා. ඉතින් ඒ තුලින් නිමිති ගත්තා. ඉතින් ඒ කියන්නේ හිතේ යම් යම් සලකුණු ටිකක් දැන් සටහන් කරගත්තා. මොකද බලද්දී නිමිති ගැනීම අපේ හිත තුළ නිතතෙන් සිද්ධ වෙනවා අපේ හිතේ රාග ద్వේෂ මෝහ තියෙන තාක්. රාගය, ద్వේෂය, මෝහය හරහා තමයි නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ හරහා නම් මෙන්න මේ නිමිතිකරණයක් වීම නිසා නිමිති ගැනීමක් වඩ වඩා මේක හිත සතුට වෙන අන්දමකින් මේ නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. හිත තුල සතුට දැනෙන්න දැනෙන්න ඒ තුලින් උද්දාමයකට සතුටකට වින්දනයකට හිත ලක් වෙන ලක් වෙන තව තව නිමිති හොයනවා. තව තව අංගපසංග බලනවා. ඉතින් එතකොට මේ නිමිති හරහා තව තව නිමිති ගැනීම හරහා දැන් ওই නූපන් රාගේ උත්සන්න වෙන්න ගන්නවා. තව තව වැඩෙන්න ගන්නවා. උපදින්න ගන්නවා. වැඩිච්ච රාගේ තව තව වැඩෙන්න ගන්නවා. තව තව දියුණු වෙන්න ගන්නවා. අන්තිමට ඉතින් දැන් ඉතින් හිත සම්පූර්ණයෙන්ම රාගෙන් දැවෙන තත්ත්වයකට යන්න පුළුවන්. ඒතර මේ අපි පුඤ්ජලයාව අතපත ගාලා නෙමෙයි මේ. ඈත ඉඳන් මේ නිමිති ගැනීම හරහා හිත තුල එකාතකින් ඒ හටගන්නා සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ තියෙන විචිත්‍ර විචිත්‍ර දේවල් නෙමෙයි අත් වශයෙන්ම කාමය කියලා කියන්නේ. මේ පුරුෂයෙක් තුළ, මිනිසෙක් තුළ හිතේ හටගන්න මෙන්න මේ කාම සංකල්පනාව තමයි රාගය කියලා කියන්නේ. කාමය කියලා කියන්නේ. ඒ නිසා අපේ මේ හිත ඇතුලේ නිමිතිකරණය වීම තුළ ඒ කාම නිමිති ගැනීම තුළ, සුභ නිමිති ගැනීම තුළ රාග නිශ්චිත නිමිති හිත තුළ පළපදියම් වීම තුළ ඒවම එහෙට මෙහෙට රස කර කර විඳීම තුළ මේ නූපන් රාගය උපදිනවා. උපන් රාගය වැඩි දියුණු වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේ අපේ හිතේ පහළ වෙන නිමිති මොනවාද? හිතේ පහළ වෙන සංඥාවන් මොන වගේද? හිත සමාහට දැන් සැහැල්ලුවෙන් තියෙන වෙන්න පුළුවන්. කිසිම නිමිත්තක් නැතුව කිසිම ග්‍රහණයක් නැතුව කිසිම උපාදානයක් නැතුව බොහොම පිරිසුදු කඩදාහියක් වගේ පිරිසුදු වස්ත්‍රයක් වගේ හිත තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ බඳු හිතට යම් කාම නිමිත්තක් පහළ වුණාම ඒකින් ලැබෙන ආස්වාදයට ලොල් වීම තුළ තවත් තොර නිමිත්තක් පහළ වෙනවා. තවත් සලකුණු මතක් වෙනවා. තවත් ඒ රාගයට උදව් කරන අංගපසංග ඔක්කොම ටික මතක් වෙනවා. හිත ඇතුලේ දැන් අබිරමණයක් සිද්ධ වෙනවා. හිත ඇතුලේ නිමිති අනුසාරයෙන් යම් පරිච්ඡේදයක් යම් කතාවක් හිතින් තලාගත්ත කාම ලෝකයක් දැන් ඔන්න ගොඩනගෙනවා. ඒ තුළ සතුට වෙනවා තව තව. තව තව රාගය වැඩි වෙනවා. අන්තිමට විතික්‍රමණයක් දක්වා, කාම සේවනයක් දක්වා, නැත්නම් කාම මිත්‍යාචාරයක් දක්වා ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණාව යෝගාචරයට පුළුවන් නම් දකින්න. විශේෂයෙන්ම විපස්සනාවක් වැඩිච්ච මට්ටමකදී කොහොමද මේ හිත තුල ගොඩනැගින්නේ රාගය? නූපන් රාගයක් කොහොමද ඉස්මතු වෙන්නේ? කියන එක දකින්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත්. මොකද අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒකේ නිමිති ගැනීම හරහා ඔන්න අලුතෙන් කලින් නොතිබිච්ච රාගේ මතුවෙන්න පුළුවන්. කනට සද්දයක් ඇහෙනවා. අපි තුමු තිබුණේ හිත සැහැල්ලුවෙන් සරලව. හැබැයි ඊටාම ලස්සන කටහඬක් ඇහෙනවා. තේ හරහා ඔන්න ආයිත් නොතිබිච්ච ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ වැඩිච්ච ආසාව තව තව වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ කටහඬ සහිත කෙනා හොයාගෙන යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ කටහඬ සහිත කෙනා සම්බන්ධයෙන් හිත තුළ තව තව සිතුවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. මේ වචන අහන්න හිතේ ආසාවක්, බැඳීමක්, වුමනාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ තින් හිත ඒ ගැනම වහල් වීමක්, ලොල් වීමක් හිත තුළ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉතින් ගඳ සුවඳකට රසකට ස්පර්ශයකට මේ කාමය හිතේ ඇති වුනාම රාගය හිතේ ඇති වුනාම ඊට පස්සේ ඒක වර්ධනය වුණොත් ඉතින් ඒක විතික්‍රමණයක් දක්වා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ හිතේ ඒබඳු රාග නිශ්චිත බවක් ඇතිවීම බුදුරජාණන් වහන්සේ කියන හරියට නිකන් වතුරකට වර්ණයක් එකතු වුණා වගේ කියලා. ඒ උපමාවත් හරි ලස්සනයි සංගාරව සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ බොජ්ජංග සංයුත්තේ අපිට මුණ බලන්න ඕනේ නම් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ හරිම නිශ්චල පැහැදිලි පිරිසුදු ජලයක්. ඒ පිරිසුදු පැහැදිලි නිශ්චල ජලය නම් ඔන්න හොඳට මූණ පේනවා. මොකද හරි පිරිසුදුයි පැහැදිලි නිශ්චලයි. හෙලවෙන්නේ නැහැ. නමුත් යම්ස කෙනෙක් මේකට මාකාරි වර්ණයක් මිශ්‍ර කළොත්, සායමක් මිශ්‍ර කළොත් දැන් ඉතින් මූණ පේන්නේ නැහැ. මොකද ඒක වර්ණ ගැන්විලා තත්වගත වීමකට ලක් වෙලා ඒ පැත්තටම නිකන් හේදිලා ගිහිල්ලා සම්පූර්ණයෙන් වර්ණවත් වෙලා අපේ හිත රාග නිශ්චිත වීමත් නැත්නම් කාමච්ඡන්ද නීවරණයට අහු වීමත් බුදුරජාන් වහන්සේ උපමාවෙන් කියන්නේ ඔන්න ඔය මට්ටම. ඒ කියන්නේ හිත තිබුණා නිකන් ඇල්ලතුර වගේ පිරිසුදු තත්වයක. නමුත් ඒ හිතට ඒ පිරිසුදු වතුරට දැන් ඔන්න පාටක් මිශ්‍ර වුණා. දැන් ඉතින් වර්ණගත වුණා, වර්ණ ගැන්වුණා. දැන් ඉතින් අර මූණ බලා ගන්න බෑ. දැන් එයාට ඇත්ත තේරෙන්නේ නැහැ. දෙමව්පියෝ කිව්වට, යාළු මිත්‍රාදීන් කිව්වට දැන් එයාට වැටහෙන්නේ මොකද දැන් හිත වර්ණ ගැන්විලා තියෙන්නේ. අනිත් අය කියන දෙයක් අහන්න බෑ. දැන් ඒ රාගය මතුවෙච්ච ඊට මූලික වෙච්ච අරමුණම ඕන වෙනවා. නැතුව බැරි වෙනවා. ඊට පස්සේ තින් ඒ ඔස්සේම යනවා. හඹාගෙන යනවා. හොයාගෙන යනවා. හිත ගිය තැන මාලිගාව හැදෙනවා. ඉතින් මේ தත්ත්වය ඉතින් අපිට වෙන්න පුළුවන් වෙලත් ඇති. නමුත් ඉතින් නැවත නැවත ඒකට ලක් නොවි. මේ හිතේ සිද්ධ වෙන මේ විකෘතිය. අපි මේ රැවටෙන රැවටිල්ල. හිතේ සියුම් සංඥාවක් පහළ වුණාම තව තව ඒකට නිමිති එකතු කර කර අපි මේ කරගන්නා පටලවා ගැනීමල ඒ තුලින් රාගයේ මතුවීම කාමච්ඡන්දේ ඉස්මතු වීම ඒ කාමච්ඡන්දයෙන්ම නැවත නැවත දැවීම වීතික්‍රමණයක් දක්වා යෑම අපිට දැක ගන්න පුළුවන් නම් අපි කරන මේ මෝඩ වැඩේ ටිකක් අඩු වේවි. තේරෙන්න පටන් ගනීවි. ඒ නිසා ඒ තේරෙන්න පටන් ගත්ත මට්ටම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරියට නිකන් ණයකින් නිදහස් වුණා වගේ කියලා. ඔය ණයක් ගත්තාම හැමතිස්සෙම ඉතින් හිතේ බරක් තියෙනවා. ඒ වගේම මේ ණය හිමියා ඇවිල්ලා කරදර කරනවා. එක්ක පොලිය ඉල්ලනවා. කවද්ද මේ ණය බේරන්නේ කියලා අහනවා. හැමතිස්සෙම තියෙන්නේ මේ ණයෙන් මිරිකිච්ච ගතියක්. දැන් මේ කාලේ මුළු රටම ණයෙන් මිරිකිලා. ඒතර සැහැල්ලුවක් නැහැ. අනිත් අය කියන කියන පදේට නටන්න ඕනේ. තියෙන දේවල් විකුණලා දාන්න ඕනේ. මොකද ණය ණය බර ණය බර නිසා. ණයකින් මිරිකිලා. හැබැයි ණයෙන් නිදහස් වුණොත් දැන් ලොකු සහනයක් තියෙනවා. දැන් කවුරුවත් ඇඟිලි ගහන්නේ නැහැ. කවුරුවත් තර්ජනය කරන්නේ නැහැ අරක බේරන්න මේක බේරන්න අර පොලිය දෙන්න මේ පොලිය දෙන්න කියලා මොකක්වත් තර්ජනයක් නැහැ මොකද ණයක් නැහැ. ඒතර මේ කාමච්ඡන්දෙන් නිදහස් වෙච්ච හිත හරියට ණය නැති මිනිස්සෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අහංකෝ පුබ්බේ ඉනං ආදාය කම්මන්තේ පයෝජේසින් තස්සමේතේ කම්මන්තා සමජ්ජින්සු සමිජ්ජින්සු සෝහං යානිච පෝරාණානි ඉනමූලානි තානිච ව්‍යන්ති අකාසින් අතිචමේ උත්තරින් අවසිට්ටං දහාර බරණායාති සෝ සතවනිදානං ලබේත පාමුජ්ජං අධිගච්ඡේය සෝමනස්සං මේ විදිහට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී දේශනා කරනවා යම්සේ තැනැත්තෙක් ණයක් අරගෙන හැබැයි ඒ ණය එයා හරියට යොදවලා ඒ ලබාගත් මුදලින් එයා යම්සේ කර්මාන්තයක් කළා ඒ ගත්ත මුදලට වඩා වැඩි ලාභයක් ලබලා දැන් ණයෙන් නිදහස් වෙනවා ඒ වගේමයි අතේ ඉතිරි මුදලකුත් තියෙනවා. ඉතින් ඒ හරහා තමන්ගේ දරුවන් පෝෂණය කරන්න ඒ වැඩ කටයුතු කරගන්නත් එයාගේ අතේ මුදලකුත් ඉතිරිලා තියෙනවා. දැන් ඉතින් ලොකු සතුටක් තියෙනවා. මොකද දැන් බරක් ඇත්තෙම නැහැ. සතුටක් තියෙන්නේ. මොකද ලාභයක් ලැබුවා අර ණයනුත් නිදහස් වුණා. ඔන්න ඔය වගේ තත්ත්වයක් කියනවා. ඒ ඒ නිසා හිතේ පාමුජ්ජයක් පුංචි සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා. සොම්නසක් පහළ වෙනවා. මොකද ණයෙන් නිදහස් වුණා. දැන් ඉතින් ණය හිමියා ගැන බයක් ඇති කරන්න දෙයක් නැහැ. එයා උදේට ඇවිල්ලා දොරට තට්ටු කරයි කියලා හිතේ බයක් වෙන්න දෙයක් නැහැ. මොකද ණයෙන් නිදහස්. ඒ කාමච්ඡන්දෙන් නිදහස් මනස ඔන්න වගේ ණයෙන් නිදහස් වෙච්ච මනසක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේ ණය ඇතිව ඉඳීම ණය අරගෙන ඉඳීම තමයි සාමාන්‍යයෙන් දැන් මේ ලෝකේ ප්‍රවණතාවය වෙන්නේ. සල්ලි නැතත් කමන්නේ ණයට අරගෙන හරි විනෝද වෙන රටාවක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒකම තමයි අපේ හිතවලත් දැන් රජ කරන්නේ. හැම තිස්සෙම කාමයන්ටම දාස වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඒ කාමයන් ඔස්සේම යන ගතිය තමයි අද රජ කරන්නේ. ඉතින් ඒවැයෙන් නිදහස් වෙච්ච බවක් ඒ වෙනුවට ලබන නිර්ආමිෂ ප්‍රීතියක් ගැන හුඟක් දෙනෙකුට හිතා ගන්නවත් බෑ. කාමයන්ටම වහල් වෙච්ච ගතියක්. ඒ ඔස්සේම දුවන ගතියක්. පුළුවන් තරම් ඇහැ පිනවන ගතියක්. පුළුවන් තරම් කන පිනවන ගතියක්. බස් එකේ කුණත් යද්දී පුළුවන් තරම් කන පිනව පිනවමයි යන්නේ. එක්කෝ බස් රතයෙන් එන ගීතනාදයෙන් එහෙම නැත්නම් තමන් පෞද්ගලිකව අරගෙන යන යම්කිසි මෙවලමක් කරහා ඒක කනේ ගහගෙන ලබන ගීතනාදයෙන්. ඒ මොහොතටවත් අපිට කනට නිදහසක් නැහැ. ඉතින් නිරන්තරයෙන්ම එක්ක අත අත උඩම දුරකතනේ තියාගෙන ඉතින් ඒකම බලනවා ඒකම අපි ගත කරනවා ඒ හරහාවත් ඒ හරහාත් පුදුම විදිහට දැන් හිත තුළ කාමය රාගය ආසාව ඉස්මතු වෙනවා එහෙම නැත්නම් රූපවාහිනී හරහා එහෙම නැත්නම් චිත්‍රපටි හරහා මේ নানা ප්‍රකාර උපක්‍රම පාවිච්චි කළා තාක්ෂණය පාවිච්චි කළා අපි ටික ටික මේ කාමයන්ටම ඇදිලා යන ගතියක් කාමයේ තුලම හිර වෙන ගතියක් කාමයන්ගෙන්ම දැවෙන ගතියක් තමයි සාමාන්‍ය ලෝකයේ තුල දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ ඒ කාමයෙන් නිදහස් වෙච්ච ගතියක්. ඒ ණයෙන් නිදහස් වෙච්ච ගතියක්. ඒ හිත ඉල්ලනවා හැමතිස්සෙම අරක දීපං මේක දීපං අරක පෙන්නපං මේක පෙන්නපං කියලා ඉතින් හිත ඉල්ලනවා. හිතේ තියෙන කාම රාගයෙන් හිතට විධාන කරනවා. ඒ තණ්හාවට ඊට පස්සේ අපි දාස වුණොත් ඉතින් ආයෙත් වහල් භාවයකට ණය වීමකට තමයි යන්නේ. නමුත් ඒ වෙනුවට අපිට පුළුවන් නම් මේ ණයෙන් නිදහස් වෙන්න ඒ නිදහස් වෙච්ච මනස රැකගන්න. ඒ කියන්නේ ඉතින් ප්‍රතිපදාවක් යා රකින්නවා නැත්නම් වඩනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ සතිපට්ඨානයේදී බුදුරජාන් වහන්සේ මේ කොහොමද හිත තුල කාමච්ඡන්දේ පහළ වෙන්නේ? මේ වෙලාවේදී කාමච්ඡන්දේ සහිත හිතක්ද තියෙන්නේ? නැත්තම් සරාවේ හිතක්ද තියෙන්නේ කියලා එතන තියලා බලන්න විශේෂයෙන්ම මතක් කරනවා. චිත්තානුපසනාවකට ගිහාම ඒ වෙනකොට යෝගාචරය තුළ පුහුණුවක් ඇතිලා තියෙනවා. කොහොමද ඒ අරමුණක් දිහා පැත්තකින් නම් බලන්නේ. පරතෝ බැල්මක් හෙලන්නේ. අඩියක් පසට අරන් බලන්නේ. යම් කිසි දුරස්ත භාවයක් තියාගෙන බලන්නේ කියලා යෝගාචරයට යම් පමණක පුහුණුවක් ලැබිලා තිනවා ටික ටික සතිපට්ඨානය කරගෙන යනකොට මේ පුහුණුව මෙයා ඉදිරියට අරන් ගියොත් ඒක හිතටත් යදුවොත් එයාට පුළුවන් වේවි හිතේ පහළ වෙන රාගසිතුවිල්ල. එහෙම නැත්නම් මේ වෙලාවේදී හිතේ රාගයක් තියෙනවා කියලා ඒ රාගයෙන් ඈත් වෙලා බලන්න. රාගයෙන් ඉවත් වෙලා බලන්න. ඒක තවදුරටත් මගේ රාගය වෙන්නේ නැහැ. එතකොට මේක හුදෙක් රාගය. මේක තමයි රාග ස්වභාවය. මේක තමයි රාගයේ හැටි. දැන් මේ ඔන්න රාගයේ හිතේ තියෙනවා. ඒ හරහා හිතේ යම් දැවිල්ලක් තේනවා. ඒ නිසා කයේ යම් දැවිල්ලක් තේනවා. කියලා ඒ රාගයේ తত্ত্বය එයා නිකන් පැත්තකින් ඉඳන් බැලීමක්. ඒතර එතන තමයි ඒකාතකින් අර රාගය පෝෂණය කිරීම ඇන හිටින්නේ. ඒ තාක් රාගය පෝෂණය වෙලා අපේ සතිය මදිව තිබුණා. ඒ නිසා දන්නේම නැහැ රාගයක් ආවා. ඒක දන්නේම නැහැ ටික ටික ටික ටික පෝෂණය වුණා. හැබැයි ටිකක් වැඩි වෙච්ච මට්ටමකදී ඔන්න අපිට නුවණ පහළ වුණා. එතෙන්දී ඔන්න අඩිය පස්සට ගත්තා. එතෙන්දී තමයි පොඩ්ඩක් මේකෙන් දුරස්ත භාවයක් ඇති වුනේ. දැන්වත් ඉතින් අර නිමිති ගැනීම, තව තව සුබ නිමිති දීම, තව තව හිත තුල සංඥා මවා ගැනීම කරන්නේ නැතිව ඒක නවත්තලා දැන්වත් එහෙනම් අපි ඒකෙන් ඉවත් වෙන්න උත්සාහන්ත විය යුතුයි. අර නිදහස් හිත නැත්තම් ඒ නික්ලේශී හිත පැත්තට අපේ ඡන්දේ දිය යුතුයි. හුඟක් වෙලාවට වෙන්නේ කාමයේ පැත්තට තමයි අපි ඡන්දය දෙන්නේ. නික්ලේශී හිතට ඡන්දය දෙන්නේ නැහැ. කාමච්ඡන්දයෙන්ම තමයි ඉතින් එතකොට හිත රජ වෙන්නේ. හිත දැවෙන්නේ. නමුත් ටික ටික නුවණ පහළ වෙන්න පහළ වෙන්න, निराமிස ප්‍රීතියක් කෙරෙහි අවධානය යොමු වෙන්න යොමු වෙන්න, දැවීමක් වෙනුවට නිවීමක් පැත්තට තැනැත්තෙක් හැරෙන්න හැරෙන්න, එයාට තේරෙන්න පුළුවන් මේ හිත දවලා හරියන්නේ නැහැ. කාමච්ඡන්දයට දැවෙන්න මේ හිත පාවලා දීලා හරියන්නේ නැහැ. මේ හිත එහෙනම් මුදව ගන්න ඕනේ. දවන්න නැතුව තියා ගන්න ඕනේ. නිවලා තියා ගන්න ඕනේ. කාමසිතුවිලි වලින් තොරව තියා ගන්න ඕනේ. කාම සංඥාවන්ගෙන් තොරව තියා ගන්න ඕනේ. කාම සංඥා හිතට වද්ද ගන්න නැතුව ඉන්න ඕනේ. කියලා එහෙනම් ආයාට අදිෂ්ඨානයක් ඌමනාවක් පදං වීරයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි ටික ටික තව තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨානයක් වඩා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක කතරම් දුරට වැඩනවාද කියනවා නම් බුදුරජාන් වහන්සේ නීවරණ පබ්බේදී දේශනා කරනවා. දැන් ඔන්න රාගය තියෙනවා නැත්තම් කාම ඡන්දය තියෙනවා. තියෙන බවක් දාන්න. දැනගත්තාම කාම ඡන්දය යනවා හැබැයි. මොකද එපමණකට යාගේ සතිය දියුණුයි නුවණත් හොඳයි. ඒ නිසා කාම ඡන්දෙට බෑ දැන් වහල් භාවයකට ගන්න. ඒ වෙනුවට කාමච්ඡන්දය දුර්වල වෙලා, බොඳ වෙලා, ෂය වෙලා යනවා. හිත ආයිත් සැහැල්ලු වෙනවා. හිත ආයිත් මධ්‍යස්ත වෙනවා. හිතේ තිබිච්ච සරල භාවයට, සැහැල්ලු භාවයට, නික්ලේශී භාවයට නැවතත් හිතපත් වෙනවා. මොකද ඒ වෙනකොට හිත තුල දියුණු වෙච්ච දහමක් තියෙනවා. වඩාගෙන ආපු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසාම හිතේ ඒ තියෙන යෝනිසෝ මනසිකාරය හේතු වෙනවා අර පහළ වෙච්ච කාමච්ඡන්දේ දුර වෙලා යන්න. ඒ වගේමයි අනිත් පැත්තට කාමච්ඡන්දේ නැත්තම් නැති ආකාරයක් දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ සියුම්ම පැත්ත නොතිබිච්ච කාමච්ඡන්දේ හටගන්න හැටිත් එයාට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් තිබුණ හරේ සහැල්ලු නිදහස් මනසක් ඒ මනසේ ඔන්න දැන් පළවෙනි මේ රාගසිත පහළ වෙනවා. වාක්කෝ නිමිත්තක් පහළ වුණා නිමිත්තට ඔන්න සිතක් නැත්නම් ඒ නිමිත්ත අනුසාරයෙන් නිමිත්තත් එක්ක ඔන්න රාගසිත හට ගන්නවා. කාමච්ඡන්දේ හට ගන්නවා. මේ මුල්ම මට්ටම උනත් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ කලින් නූපන් කාමච්ඡන්දේ දැන් ඔන්න උපදිනවා. ඒකත් දැනගන්නවා. යථාච uppannassa කාමච්ඡන්දස පහණං හෝති තංච පජානාති. ඒක දැනගැනීමත් එක්ක ඒ දුරස්ත භාවය ඇතිවීමත් එක්ක එය එය හැටියටම දැනගැනීමත් එක්ක නැත්නම් එය එතන තියලා බැලීමත් එක්ක ඒක මගේ කරගන්න ගියේ නෑ ඒක එතන තියලා බැලුවා. එහෙම බැලීමත් එක්ක ඒ දුරස්ත භාවය ඇතිවීමත් එක්ක යාට ලැබෙන ආහාර නැතිව ගියා, යාට ලැබෙන පෝෂණය නැතිව ගියා, අපෙන් අනුග්‍රහයක් නොලැබී ගියා. ඒ හරහා ඔන්න මේක ප්‍රහාණය වුණා. දිය වෙලා ගියා. ෂේ වෙලා ගියා. හිතවිල්ල නැති වෙලා ගියා. යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානා. ඉතින් සෑහෙන කාලයකට නොයන විදිහටම සමාවට යන්න ඉඩ තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ගියා නම් ඉතින් ඒ කියන්නේ නැත්තටම නැති වුණා අනාගාමී වුණා. නමුත් එකපාරට මෙහෙම වෙන එකක් නැහැ. ඒ වෙලාවේදී අපි නුවණින් කටයුතු කරා නම් ටික වෙලාවකට ඔන්න කාමච්ඡන්දෙන් හිත නිදහස් වුණා. නිවර්දේ විපස්සනාවක් එතෙන්දි වැඩුවා. ඒතර මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාම ඡන්දය ගැන නැත්නම් මේ කාම රාගය ගැන දේශනා කළා තියෙනවා. ඊට පස්සේ ඊළඟ මට්ටම නැත්නම් ඕරම් භාගයේ සංයෝජනය විස්තර වෙන්නේ ව්‍යාපාදයේ වශයෙන්. ව්‍යාපාද පරියුක්තිතේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන uppannassaca ව්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්සසෝ ව්‍යාපාදෝ තාමගතෝ අපටි විනීතෝ ඕරම් භාගයන් සංයෝජනා. කෙනෙක්ගේ හිතේ ව්‍යාපාදයක් හටගන්නවා. හිතේ තරහක් හටගන්නවා. ඉතින් එයා දන්නේ නැහැ මේ තරහ ඉවත් කරගන්නේ කොහොමද කියලා. හිත දැන් පොඩ පොඩ තව තව දැවෙන්න ගන්නවා, තැවෙන්න ගන්නවා. එයා දන්නේ නැහැ කොහොමද මේ හිත ව්‍යාපාදයෙන් නිදහස් කරගන්නේ. තරහ නිවාගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ ඒකෙම්ම මැඩෙන්න ගන්නවා. ව්‍යාපාදයටම හිත නතු වෙනවා, ලක් වෙනවා. දැන් හිත දැවෙනවා. එතකොට ඉතින් අන්න සම්පූර්ණයෙන්ම ඒ ව්‍යාපාදයෙන්ම ස්ථිර වෙච්ච හිතක්, දැවෙන හිතක්, ව්‍යාපාදයටම අහු වෙච්ච හිතක්. ඒ නිසාම අනුසය වශයෙන් ව්‍යාපාද අනුසයක් නැත්තම් පටිඝ අනුසයක් තව තව වැඩෙන හිතක්. දැන් ඔන්න ඒක ඕරම් භාගයේ සංයෝජනයක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ හිත ව්‍යාපාදයට අහුවෙච්ච වෙලාවකදී ඒකෙන් දවදවා ඉන්න ඉන්න අපි පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන් අපි द्वේෂයෙන් දැවි දැවි ඉන්න ඉන්න අපි අපිටම හතුරෙක් වගේ තමයි කටයුතු කරන්නේ. මොකද මේ සමාජයට අපිට සතුරු කමක් කරපු කෙනා යා සතුටින් ඉන්නවත් ඇති. අපි ඒ වෙච්ච දේ ගැන කල්පනා කර කර ඒ කරපු දේ ගැන කල්පනා කර කර පුදුම විදිහට ඇතුළතින් දැවෙනවා ද්වේෂයක් ඇති කර ගන්නවා වෛරී චේතනා පහළ කර ගන්නවා අපේ හිතම අපි දවා ගන්නවා පටික අනුසය තව තව වඩා ගන්නවා අපි අපිටම සතුරු ආකාරයකින් කටයුතු කරනවා ඒ නිසා මේ සමාජයේ කටයුතු කරද්දී විවිධ පුජ්‍යලයෝ විවිධ අන්දමින් අපිත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. ප්‍රතිචාර දක්වනවා වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට බලාපොරොත්තු වෙන අමාරුයි හැමෝම අපිව අනුමත කරાવી. හැමෝම අපිට සුහද වේවි. හැමෝම අපිට ප්‍රශංසා කරાવી. හැමෝම අපේ ಗುಣ ගායනා කරાવી. හැමෝම අපිට තන දේවි. කියලා එහෙම ඉතින් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒකට මේ එකම જાතියේ මිනිස්සු නෙමෙයි ඉන්නේ. හරිම විෂමයි ලෝකේ. ඉතින් එතකොට එක්කෙනෙක් ඔන්න සමාජයට අපිව හෙලා දකීවි. එහෙමත් නැත්නම් අපිට අනුම්පද කියාවි, බැනවා දීවි. එහෙමත් නැත්නම් තන නොදී සිටීවි. අවශ්‍ය කරන ගෞරවය නැත්නම් බහුමානය නොදී ඉඳීවි. ඉතින් මේ වගේ තැන්වලදී අපේ හිතේ ගොඩනගෙන ද්වේෂය, තරහව, නුරුස්නා ගතිය ඒව ගැන අපි ටිකක් දැනුවත් වෙන්න අවශ්‍යයි. නැත්නම් මේ ද්වේෂය ටික ටික අපේ හිත තුළ වැඩෙන්න පුළුවන්. ඉතින් ඒකටත් හේතු සම්බන්ධයෙන් හේතු සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අර කාය සූත්‍රයේම විස්තර කරනවා. කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය. උප්පන්නස්සවා ව්‍යාපාදස්ස බිහියෝ භාවය වේපුල්ලාය. මහන්නේ කුමක්ද ආහාරය කුමක්ද හේතුව කුමක්ද අනුග්‍රහය මේ නූපන් ව්‍යාපාදයේ උපදින්නත් උපන් ව්‍යාපාදය වැඩි දියුණු වෙන්නත් අත්ති බික්කවේ පටිඝ නිමිත්තක් දැන් කාමච්ඡන්දයට සුබ නිමිත්ත වගේ ව්‍යාපාදයට පටික නිමිත්ත. ඒ කියන්නේ අපේ ඇසුරක් කරහා අපි කරපු ආශ්‍රයක් කරහා අපිට වෙච්ච සිදුවීමක් කරහා අපේ හිතේ කෙනෙක් කියලා හදාගෙන පුජ්‍යලයක් කියලා හදාගෙන එතකොට ඒ ඇතම් අය ගැන යම් නිමිතිය හිතේ තියෙනවා. යම් සිදුවීම් හිතේ නිකන් තැම්පත් වෙලා තියෙනවා. ඒ සිදුවීම මතක් වෙනවා. නැත්නම් ඒ සිදුවීමට මූලික වෙච්ච තැනැත්තෙක් පුජ්‍යලයක් ඉන්නවා අන්න එයා ගැන දැන් මතක් වෙනවා. ඒ නිමිති ටික මතක් වෙන්න ගත්තාට පස්සේ ඒ වටම පෝරදාන ගතියක්. ඒ පැත්තටම හිත හැරෙන ගතියක් තියෙනවා. ඒක හිතේ තියෙන ලක්ෂණයක්. හිත ද්වේෂයට හැරුණොත් ඒ පැත්තට නම් ඒ channel එකට නම් අපි අපේ හිත දාගත්තේ. ඒ නාලිකාවට නම් හිත හරවගත්තේ. දැන් ඉතින් දේශය හා සම්බන්ධ සිද්ධවීමයි මේ නාලිකාවේ පෙන්වන්නේ. අර අපි කලින් කතා කරපු නාලිකාවට අපි හිත දාගත්තොත් කාමච්ඡන්ද නාලිකාවට හිත දාගත්තොත් ඒහා සම්බන්ධ සිතුවිලිමයි ඒහා සම්බන්ධ සිතුවීම් සිදුවීම්මයි ඒ කාමය හා සම්බන්ධ නිමිතිමයි ඒ නාලිකාවේ පෙන්වන්නේ. එන්නේ වගේ තත්ත්වයක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට මේ පටිග නාලිකාවට අපි හිත දාගත්තට පස්සේ දැන් ඉතින් පටිගයට අදාළ සම්බන්ධ දේවල්ම තමයි අපේ හිතේ මතුවලා එන්නේ. දැන් ඉතින් එතකොට ඒ කෙනා මැවිලවා ඒ කෙනා කතා කරපු හැටි ආයි මතක් වෙනවා. හිලා දැකපු ආකාරය නැත්තම් බැනවැදිච්ච ආකාරය, නිඳා කරපු ආකාරය ඒවා දැන් එක හත වෙලා දැන් පේන්න ගන්නවා. තව තව දැන් සිතුවිලි එකට එකතු වෙනවා. සමහර විට යාට උදව් කරව වෙන කෙනෙක් ගැනත් මතක් වෙනවා. ඒවත් මතක් වෙලා එතෙන්දී තව තව හිත දැවෙන්න ගන්නවා. සමහර විට මේ මාස ගානකට අවුරුදු ගානකට කලින් වෙන කෙනෙක් කියපු දෙයක් කරපු දෙයක් Tamanට බැනවැදිච්ච ආකාරය ඒකත් මතක් වෙනවා. එතකොට මේ පටිග නාලිකාව ඒවම තමයි පෙන්වන්නේ. ඒ පැත්තරම තමයි දැන් හිත හැරුනේ. ඒවම තමයි හිතට එන්නේ. දැන් ඔන්න හිත දැවෙන්න ගන්නවා පටිගයෙන්, द्वේෂයෙන්, ව්‍යාපාදයෙන්. හැබැයි කෙනෙක් දන්නේවත් නැත්නම් මේකෙන් හිත නිදහස් කරගන්න දැන් ඉතින් පටිගයට වහල් වුණා. ද්වේෂයට ලක් වුණා. දැන් ඉතින් ඔන්න කේන්ති ගියා. දැන් ඉතින් සමහරවිට රළු වචන පාවිච්චි කරනවා, පරුෂ වචන පාවිච්චි කරනවා. නැත්තම් රණ්ඩුවකට යනවා, කෝලාහලයකට යනවා. ඒ දක්වා අපේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ හිතේ පහළ වෙන ව්‍යාපාදය හඳුනා ගන්න බැරි වුණා. ඒකට නිස්සරණයක්, ඒකෙන් නිදහසක් අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. අන්තිමට ඉතින් ඒකට වහල් වුණා. ඒ නිසා ඒකේ මනසේ తত্ত্বය, ඒ ව්‍යාපාදයෙන් දැවෙන తত্ত্বය පටිගයෙන් ද්වේෂයෙන් දැවෙන තත්ත්වේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට නිකන් නටන බුබුලු දාන වතුරකට වගේ. කොහොමත්ම හිත මේ මූණ බලා ගන්න බෑ. කලනුත් පතක් කරා වගේ අපිට මූණ බලා ගන්න නම් හොඳ පිරිසුදු තැම්පත් වෙච්ච නිශ්චල වතුරක් අවශ්‍යයි. පැහැදිලි වතුරක් අවශ්‍යයි. නමුත් මේ වතුර නටනකොට, ගොජ දානකොට, බුබුලු දානකොට ඒකේ මුණ බලන්න බෑ. මොකද මේ වාෂ්ප පිට වෙනවා, බුබුලු දානවා, නටනවා, කැකෑරෙනවා. ඒ කැකෑරෙන වතුරේ මුණ බලන්න විදිහක් නෑ. බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ වගේ කැකෑරෙන හිතක් තමයි ගොඩනගන්නේ ව්‍යාපාදේ හරහා. එයාට එතකොට හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි එතකොට ව්‍යාපාදයේ තුලින්, ද්වේෂයේ තුලින් අපේ හිත ලක් කරන්නේ. දැන් බලන්න ඕනේ මේ වෙලාවේදී මේ කැකෑරෙන හිතද තියෙන්නේ. බුබුලු දාන හිතක්ද තියෙන්නේ, නටන හිතක්ද තියෙන්නේ. එහෙම නැත්නම් පැහැදිලි, ශාන්ත, නිදහස්, සිසිල් වෙච්ච හිතක්ද තියෙන්නේ. කියලා අපිම අපේ හිත දිහා බලන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ව්‍යාපාදයෙන් නිදහස් වෙච්ච හිත නොදැවෙන හිත ශාන්ත හිත හරියට නිකන් මේ ලෙඩෙන් ගැලවෙච්ච හිතක් වගේ තැනැත්තෙක් වගේ කියලා. ඒ කියන්නේ යම්ස තැනැත්තෙක් රෝගී වෙලා හිටියා. ඒ නිසා අවශ්‍ය කරන දෙයක්, කැමති දෙයක් ආහාරයට ගන්න විදිහකුත් නැහැ. කැමති තැනකට යන්න විදිහකුත් නැහැ. ඇඳින් ඇඳින්වත් නැගිට ගන්න බෑ. හරිම දුර්වලයි, ආබාධිකයි. බොහොම දැඩිව ගෙලම හිටියා යම්ස තැනැත්තෙක්. පස්සේ පස්සේ නිව නිවැරදි බෙහෙතක් හේතක් පාවිච්චි කළා ඒ අනුව කටයුතු කළා ඊට පස්සේ ඔන්න දැන් එයා ලෙඩෙන් සනීප වුණා ඒ ලෙඩෙන් සනීප වීම නිසා දැන් එයා ලබනවා හරි සහනයක්. හරි සතුටක්, සොම්නසක්. සෝම්හි ඒ තරහි තම්හා ආබාධා. මුත්තෝ භත්තංච මේ ඡාදේති. අත්තිච මේ කායේ බලමත්තාති. සෝ තතෝ නිදාතං නිදානං ලබේත පාමොජ්ජං අධිගච්ඡය සෝමනස්සං. එතකොට මේ ලෙඩෙන් නිදහස් වෙච්ච, නිරෝගී වෙච්ච තැනැත්තෙක් ඒ ලබන සහනය, ලබන සතුට, ලබන සොම්නස, ලබන ප්‍රමෝදය හා සමානයි කියලා කියනවා අර ව්‍යාපාදයෙන්, ద్వේෂයෙන්, තරහවෙන් නිදහස් වෙච්ච හිතේ ස්වභාවය. එකක් තියෙන නිදහසක්. ඒතර අපි දන්නවා දැන් අපි දෙඩකට දුකකටපත් වෙලා ඉන්නකොට තින් ඉන්ස්පිරිතාල ඇඳක ඉන්නකොට හරිම අසරණයි. මොකක්වත් කර කියා ගන්න විදියක් නැහැ. Tamanට කැමති කෑමක් කන්න විදියක් නැහැ. එක්කෝ කන්න ප්‍රියක් නැහැ. එහෙමත් නැත්නම් ඇවිද ගන්න විදියක් නැහැ. කැමති තැනකට යන්න විදිහක් නැහැ රාජකාරියක් කරගන්න විදිහක් නැහැ මොකක්වත්ම කරගන්න විදිහක් නැහැ මොකද ලෙඩ වෙලා හැබැයි ලෙඩේ සනීප වුණාට පස්සේ ඔන්න ආයෙත් පුදුම සහනයක් තේනවා යන්තම් ඇති ගැලවුණා ලෙඩෙන් දැන් නිරෝගී බවකටපත් වුණා දැන් ඉතින් කැමති තැනකට යන්නත් පුළුවන් දැන් නිදහසේ කෑමක් කන්නත් පුළුවන් තමන්ගේ ප්‍රියමනාප අයත් එක්ක ඉන්නත් පුළුවන් මොකද දැන් ස්පිරිතාලෙන් ගෙදර ආවා ලෙඩේ සනීප වුණා. ඉතින් ඔන්න ඔයගේ தත්ත්වයක් කියනවා මේ ද්වේෂයෙන් නිදහස් වීම, ද්වේෂයෙන් ඉවත් වීම, ඉවත් වෙච්ච මනසේ தත්ත්වය. කලින් තනිකරේ ලෙඩේට ලක් වෙලා තිබුණේ. ද්වේෂ ලෙඩෙන් බැටකාමින් තමයි හිටියේ. අපිට දැන් කරගන්න දෙයක් නැහැ. එයාමයි එතකොට මේක නටවන්නේ. එයාමයි මේ හිත එයාගේ භාරයට අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කර කියලා යන දෙයක් නෑ. මොකද ද්වේෂයෙන්ම බැටකන තත්ත්වයක්. හැබැයි උපක්‍රමශීලීව අපි මේ ද්වේෂයෙන් හිත නිදහස් කරගත්තොත්, මුදවා ගත්තොත් නැවතත්ෙන් සහනයක් තේනවා, සැහැල්ලුවක් තේනවා, සිසිල් බවක් තේනවා. ඒ මට්ටමත් ඇත්තටම සතිපට්ඨානයේ මූලික කරගෙන වචනයක් කියනවා නම් කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. ටික ටික යෝගාවචරයේ දිනු වෙනකොට එයාට පුළුවන්කමක් ලැබෙවි සක්මනකදී, පරයන්කයකදී ඒ ද්වේෂ හිතත් හඳුන ගන්න. මොකද ආපු ගමනක් තියෙනවා කායනුපස්සනාවක්, වේදනානුපස්සනාවක් වඩලා ඒ තුලින් ඉගෙනගත්ත කුසලතාවයක් තියෙනවා. දැන් ඒ ඒ ඒ සංසිද්ධිය, ඒ ඒ සිතුවිල්ල, ඒ ඒ හැඟීම එතන තියලා බලන්න හැකියාවක් යෝගාචරයක් තුල පහළ වෙලා තියෙනවා. එතකොට යම් අවස්ථාවකදී හිතේ තරහවක්, මසන්සුන් ගතියක්, නැත්නම් නොරුස්නා ගතියක්, දේශයක්, වෛරයක් කුමක් හෝ හේතුවක් නිසා පහළලා තියෙනවා නම් එය දැනෙන්න ගත්තට පස්සේ අපිට පුළුවන් නම් ඒකෙන් ඉවත් වෙන්න. අඩියක් පස්සට අරගන්න. ඒ ඒත් එක්ක දුරස්ස භාවයක් ඇති කර ගන්න. එතෙන් පටන් අපි ඒක මේ පෝෂණය කිරීම නවත්තාවි. ඒ සඳහා නුවණක් පාවිච්චි කරાવી. එතකොට ඒකට පෝෂණය නොලැබෙන නිසා, ආහාර නොලැබෙන නිසා අර දේශය හිමීට බැහැර වෙලා යනවා. දුර වෙලා යනවා. ඉවත් වෙලා යනවා. ඒකත් ඒතර යෝගාචරයට පේනවා. ඒතර ඒකෙත් ගැඹුරු මට්ටම බුදුරජාන් වහන්සේ දේශනා කරන සතිපට්ඨානේ යථාච අනුත්පන්නස්ස ව්‍යාපාදාස උපාදෝ හෝති තංච පජානාති. ඒ කලින් නොතිබිච්ච ව්‍යාපාදයක් ඒ හටගන්න මුල්ම මට්ටම මුල්ම පියල්ල උනත් එයාට දැක ගන්න අවස්ථාවක් සැලසෙනවා. යථාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහණං හෝති තංච පජානාති. ඒ හටගත් ව්‍යාපාදය ප්‍රහාණය වීම නැති වී යාම, ඉවත් වී යාම, බොඳ වී යාම, දිය වී යාම ඒකත් දකිනවා. එතකොට මේ මෛත්‍රී භාවනාවක් කළා නෙමෙයි. මේ සතිපට්ඨානය හරහාම. අතිපට්ඨානය දිගට ප්‍රගුණ කරගෙන ගියා. යම් හේතුවකට හිතේ ද්වේෂයක් පහළ වුණා. ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දැක්කා. දැක්ක නිසාම ඒක බොඳ වෙලා දිය වෙලා ගියා. ආයෙත් හිත තුළ සහනයක් තේනවා. ආයෙත් ලෙඩේ සනීප වුණා. ආයෙත් නිරෝගී වුණා. ආයෙත් සැහැල්ලුවෙන් සතුටකින් හිත තියෙනවා. යතහාජ පහේනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එතකොට මේ පහව ගිය ව්‍යාපාදය නැවත නූපදී ටික වෙලාවක් හරි හිතේ සානශීලී ගතියක් නිරෝගී භාවයක් පවතිනවා ඒකත් යෝගාචරය දන්නවා. ඒ නිසා මේ ඕරම් භාගයේ සංයෝජන අපේ අපේ හිතවල නැවත නැවත දකින්න අවශ්‍යයි. ඔය පහළ වෙන පහළන වාරයක් ගන්න. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සූත්‍රයේදී විශේෂයෙන් මේ මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී මහා මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී පෙන්වන ක්‍රමවේදය ඇත්තටම සමත පුබ්බංගම විපස්සනාවක්. يعني සමතේ මූලික කරගත්ත විපස්සනාවක් තමයි මේකේ ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ. නමුත් වෙනත් විවිධ ක්‍රම දහමේ වෙනත් විවිධ තැන්වලදී දේශනා කරලා තියෙනවා. අපි ඊළඟ සතිවලදී බලමු බුදුරජාන් වහන්සේ තවදුරටත් මේ සූත්‍රය මූලික කරගෙන මේ ඕරම් භාගයේ සංයෝජන වලින් හිත නිදහස් කරගන්නා ක්‍රමය දේශනා කරන ආකාරය ඒ සඳහා ඉදිරියට අවස්ථාව ගනින්න ගන්න බලාපොරොත්තු වෙමින් අද ධර්ම දේශනාව මෙතනින් අපි સમાપ્ત කරනවා සියලු දෙනාටම අද ධර්ම දේශනාව තුළිනුත් තමන් වඩන භාවනා මාර්ගයට ප්‍රතිපදාවට යම්සි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.